වජිරාරාම වාසී පූජ්‍ය නාරද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධම්මචින්තා කතාවක් දැන්. පින්වත් සහෝදර සහෝදරියනි, ප්‍රිය ළමයිනි, ඔබ හැමත පෙරුවන් සරණයි. ඉච්ඡං මච්ඡාන ජීවිතං. මනුෂ්‍ය ජීවිතය දුර්ලභය. මේ වටිනා මිනිස් ජීවිතය ලබාගත හැකි වන්නේ ඉතා අමාරුවෙනි. අමාරුවෙන්වත් මේ ජීවිතයේ පරමාර්ථය කිම පරමාර්ථයක් ඇතිවිය හැකිද? යම් කිසි දෙවි කෙනෙකුන් විසින් ලෝකයේ මැවිනි නම් ඒ අදහසක් ඇතිවිය හැකිය. එවිට යම් කිසි පරමාර්ථයක් ඇතිව දෙවියෝ ක්‍රියා කළහ ක්‍රියා කෙරෙති ක්‍රියා කරන්නාහ එකියේතිය. ලෝමාවන දෙවි කෙනෙකුන් කෙරෙහි විශ්වාසයක් බෞද්ධයන් අතර නැත. බුද්ධ ආගමේ හැටියට ලෝමාවන දෙවි කෙනෙකුන් නැති කලයි ලෝකේ ප්‍රධාන අංගය වූ මිනිස් ජීවිතයේ પરමාර්ථයක් ඇතිවිය හැකිද? ඉතු අදහසක් ඇතිවිය නොහේ. අදහස කෙසේ වෙතත් ඇතැම් අයගේ ජීවිත ලෝකයේ සාපයක් වූ බවත් ඇතමුන්ගේ ජීවිත ලෝකයේ සාන්තියක් වූ බවත් ඇත්තකි. ජීවිතය ලෝක සාපයකට හෝ ලෝක සාන්තියකට පෙරලන්නේ තමාම බව සිතන්නේ. පාවිච්චි කරන තැනැත්තාගේ හැටියට සිහියක් කෙනෙකුගේ ජීවිතයක් නැති කිරීමටත් කෙනෙකුගේ ජීවිතයක් බේරා ගැනීමටත් යෙදිය හැකිය. තමාගේ ජීවිතයේ දේශේමයි. ස්වභාවයෙන්ම ඇති බල ලෝකේ පවතී. විදුලිය බලයේ කෙකී වර්තමාන පරමාණු බලය අනුසකේ. චිත්තයෝ එබඳු බල ලෝක සාන්තියට පෙරලති. දුක්ඛයෝ ලෝක විනාශයට පෙරලති. ස්වාභාවික බලවල પરමාර්ථයේ කුමක්දයි එකිබත් කී බලයෝ දනිද්ද නැත. ඒත් නුවණැති අය ඒ නිසි ප්‍රයෝජන ගනිති. ගසක දෙඩි හට ගන්නා නමුත් ඒ ප්‍රයෝජනයේ කුමක්දයි ගස නොදනී. එහෙත් නැනතියෝ ඒ ප්‍රයෝජන ගනිති. එමෙන්ම නැනති ඔබ අමාරුවෙන් ලත් මිනිසත් බවින් නිසි ප්‍රයෝජන ගැනීමට උත්සාහ දරන්න. නොමිනිය හැකි, නොසිතිය හැකි, නොගිනිය හැකි බලයක් ඔබ හැමදෙන තුලම පවස්නා බව සිතන්න. ඇතුළත සංගවී තිබෙන මේ බලයෝ කෙසේ ලද්දෝදයි අපට කිව නොහේ. වැලිහා හුණුවල විශේෂ ගති පවතී. වතුරෙන් මේ දෙක මුසු වූ කල යකඩේ කෙනෙකු කඩනට බැරි තරම් ශක්තිමත් බදාමක් සෑදේ. මේ අමුතු බලය ලැබුණේ කෙසේදයි කල්පනා කර බලනු මැනවි. මිනිසාගේ නාමය හා රූපය පවතී. ජීවිතයෙන් දිහා මේ දෙක මුසු කල අමුතු ආශ්චර්ය බල රාශියක් ලැබේ. මේක හේතුව කිම? විමසා බලන්න. ඔබගේ උත්සාහයෙන් මේ බල ඔබට දුපදවාගත හැකිය. ඒ ඔබ සතු යුතුකමකි. පරමාර්ථයක් ඇතිව දෙවි කෙනෙකුන් විසින් මිනිසා මැවූ බව බෞද්ධ පින්වතුන් නොපිළිගනිතත් නුවණැති මිනිසාර ජීවිතයෙන් පරමාර්ථයක් ඇති කරගත හැකිදයි කල්පනා කර බලන්න. මේ හොඳ කුඩා ළමයින් හට මේ ප්‍රශ්නේ ටිකක් ගැඹුරුවත් හොඳින් සිතා බලන්න. අප වැඩිමාල් සහෝදර සහෝදරියන්ද මේ ගැන ටිකක් කල්පනා කර බලන්න. අපගේ පිළිතුර ඇසීමට කරුණාකර හෙට බලාපොරොත්තු වන්න. ඉන්වත් ඔබ හැමත අපගේ මෛත්‍රිය වේවා.